පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Thank you. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං තීන මිත්තං අත්ති මේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උපාදෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ පසළොස්වෙනි අංකයටයි මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න. මේ වෙනකොට අපි කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන වශයෙන් මුලින් සංග්‍රහ කොට තිබුණු සතිපට්ඨාන තුනක් ශක්ති ප්‍රමාණයට අපි තොරතුරු ඉදිරිපත් කරගත්තා. අපි මේ හතරවෙනි වන ධම්මානුපස්සනා කොටසේ නීවරණ පබ්බයේ තුන්වෙනි නීවරණය අද අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ 2007 ජනවාරි 1 මේ වෙනකොට මේ තාක් සාකච්ඡා කරන්න ලැබුණ මුල් නීවරණ දෙකේදී අපි බොහෝම වටිනා ඒ වගේම වැදගත් ප්‍රායෝගික සූත්‍ර මාර්ගයෙන් මේ සෑම නීවරණයක්ම ධර්මයක් බවට පත් කරගන්න හැටි පිළිබඳව ලොකු මූලධර්ම රාශියක් ආදාරන්න යෙදුනා දැනගන්න යෙදුනා ඉගෙන ගන්න යෙදුනා ඒ වගේම සමහර කොටස් සමහර නැත්තම් විසින් තම තමන්ගේ සුතමේ ඥානයට පමණක් නෙවෙයි ඒ චින්තාමේ ඥානවලට ලංවල ඒකෙන් හිත ධෛර්යමත් කරගත්ත බව පේන්න තියෙනවා ඉතින් මේ දෙක තියෙනවා නම් නොබෝ කාලයකින් ඒ එක එක ධර්මයක් ධර්මතාවයක් වශයෙන් වෙන විදිහකට කියනවා නම් කලින් නීවරණයක් වෙන්න තිබුණු නිවන ආවරණය කරන්න තිබුණු දෙයක් දැන් ධර්මයක් වශයෙන් ධර්මතාවයක් වශයෙන් දක්වන්න හැදෙනකොට ඒක භාවනාමය වශයෙන් තමයි ඍජු අධ්‍යක්ීමට ලක් කරගන්නකොට පුදුම විදිහට මේ ධර්මයේ තියෙන සජීවීකමත් ඒ වාගේම තමන්ගේ ජීවිතයට එයින් පණක් ජීවයක් ලබා දෙන හැටිත් බලනකොට මෙවුවා නොදැන මොකටද ජීවත් වෙලා කියලා හිතෙනවා. ඒ තරමටම මේවට හිත යොදන්න යොදන්න මන අහන්න අහන්න ධර්ම විචේත නම් වඬ නම් වඬ භාවනා කරන්න කරන්න පුදුම ගැඹුරක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ධර්මට අපි ආරාධනා කරන්න ඕනේ. ඉතින් කල් අපි අහලා හිතලා බලලා භාවනා කරලා කියන දේවල් සේරම ඉස්මතු කරගෙන මේ මතුමත්ය තමයි අපි මේ අදට ගන්න නීවරණයක් තේරුම් ගන්න තියෙන්නේ. මොකද අපි අද කතා කරන්න බලන්නේ තීන මිද්දය ගැන. තීන මිද්දය කියලා චෛතසික දෙකක් එකට යෙදෙනවා. එහි යත්තා වූ සමන සමාන සමාන්තර බව නිසා මේක සාමාන්‍ය අපේ ගැමි විවාහක දානවා නිදි මත කියලායි කියන්නේ. එනිජිමතකමටම කුසීතකම කියලා කියනවා. ඒ කුසීතකම ඇති කිරීමට හේතු වෙන චෛතසික දෙක තමයි තීනය සහ මිද්දේ කියලා කියන්නේ. ඒ තීන මිද්ද දෙක සාමාන්‍ය මේ වාගේ විපස්සනා භාවනාවක් කරන නැත්නම් ධර්මයේ තාමත්ම ගැඹුරු කොටස් ආශ්‍රය කරන පිරිසකට විතරක් නෙවෙයි සාමාන්‍ය ආගමානුකූල කටයුතු කරන අයටත් සදින්ම තම තමන්ගේ මේ නරක කල දශාවට වගේ කියන චෛතසික දෙකක්. ඒ විදිහට ආගමික පැත්ත තිබීවා ආර්ථිකයේ පැත්ත ගත්තත්, දේශපාලනයේ පැත්ත ගත්තත්, කොයිම දෙයක් ගත්තත් මොනම ශිල්පයක් ගත්තත් මේ තීන මිද්දය බොහෝමත්ම ඍතු අනතුරුදායක ප්‍රගතිය වලකාලන ජීවුණුව නැති කරන ඇස්සන්ද කරන නිවන වගේ දේවල් නෙවෙයි සාමාන්‍ය භෞතික ලෝකයේ ජීවනයක්වත් ලබා ගන්න බැරි තරම් අනුසුරුදායක ධර්මයක්. ඒ ධර්මයේ ඒ තියෙන ආ වූ අනුසුරු කායක කම. ඒ කියන්නේ සීල මිදේ එනකොට, සීති මත එනකොට මේ පුද්ගලයා තුළ සිද්ධ වෙන්නේ <clears throat> හිතේ ආලෝකය අඩු වෙනවා, වීර්යය අඩු වෙනවා. මේ වීර්යය අඩු වීම නිසා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් සෑහෙන පසුබෑම් වලට සිද්ධ වෙනවා. ඉතින් ඒ ආර්ථික දේශපාලන ශාස්ත්‍රයේ ඉඳලා කල්පනා කරනකොට යම් විදිහකට ඒ Tamante ඒ වැඩේ කරගන්න බැරි වුණේ කම්මැලි කමක් නිසා, වීර්ය අඩු කමක් නිසා, ඒ දේව කරගන්න බැරි වීම නිසා ඒකාන්තයෙන්ම Tamanට මේ ජීවිතේදීම Taman විතරක් මේ අසල්පණීටත් අසල්වැසියන්ටත් එක්ක ඒ පරාජයක් එහෙම නැත්නම් ප්‍රගමනයේ අඩුවක් සිද්ධ වුණාට ඒ වීර්ය අඩු පුද්ගලයාට ඉතාමත්ම අමාරුයි ඒක තේරුම් ගන්න මේ මගේ වීර්ය නැතිකමයි මේකට හේතුව මගේ කුසීතකමයි මේකට හේතුව කියලා තේරුම් ගන්න බොහොම අමාරුයි ඒ වෙනුවට ඒ කුසීත පුද්ගලයෝ නැත්නම් හීන වීර්ය ඇති පුද්ගලයෝ මොකද කරන්නේ? ඒ තමන්ගේ කුසීතකම හෝ හීන වූ වීර්ය හෝ තීන මිත්‍ය දක්නවා වෙනුවට අර කම්මැලියට පේන කියන්න පුළුවන් කියන කතාව තමයි ඉදිරියට එන්නේ. වැඩේ කරෙන්න බැරි නම් කෙරෙන්නේ නැත්නම් ඒක නොවෙන්න පුළුවන් කරුණු අර ලේසියටත් පහසුවටත් දැන දැන වැඩි කරනවා එහෙම වුණත් නිදහසටත් කරුණු කියන නැත්තම් හදලා කියන. මොන තමයි මේ කුසීතයාගේ ස්වභාවය. ওই පදේ හරි ලස්සනට ක්‍රියාත්මක වෙන ශේෂ්ත්‍රය තමයි මේ ආර්ථික ශේෂ්ත්‍රයයි දේශපාලන ශේෂ්ත්‍රයයි විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටවල් වල. ඒක පිළිබඳව ගොඩාක් මේ අතු දැනගෙන තමයි මේ විශේෂගත වෙලා තියෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න තියෙනවා ඒකට 50කට වැඩි ප්‍රමාණයක් අපිමයි වග කියන්න අපි මේ වගේ තැනකට ආවට පස්සේ අප තුල තියෙන හැකියාව දිනු වෙන හැටි අප තුල තියෙන වෙලාවට වැඩ කරන ගතිය දිනු වෙන හැටි අප තුල තියෙන ඉදිරියේ සැලසුම් කරන හැටි මේ කටයුතු කරනකොට අප තුල තියෙන නිර්මාණශීලීත්වය වැඩෙන හැටි අපිට මේ කියන ප්‍රවාහන පහසුකම් නිසා අපි ගත්ත මේ අනතුරුදායක තීන්දුව නිසා ජීවිතයත් තුළ දැක් ගන්න පුළුවන් වෙච්ච පිරිසක් මේ ඉන්නේ. ඒත්තෝ මේ බණ කියනකොට සතුටකටපත් වෙනවා. මොකද මේ කාරණාව දැන හෝ නොදැන ආර්ථික පැත්තට Tamanට වාසින පැත්තට ක්‍රියාත්මක කරු නිසා. ඒ විදිහට ඒක පරිදිච්ච පිළිසකට මේ ධර්මයේ කියුණා නම් ඒකට හේතුව කුසීත තමයි මේකට හේතුව හීන වීර්යයි කියලා ඉතාම තමයි හේතු ගන්න දෙන්නේ. මොකද අර පේන කියන්න පුළුවන් ශක්තිය නිසා කම්මැලියට බොහොම අමාරුයි හේතු ගන්නලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කටයුත්තට වැඩි සුළු වාසියක් ලාභයක් තියෙනවා වීර්ය තමන්ගේ අභිමතාර්ථය ළඟා කර ගැනීමට හේතු වෙනවා ඒ දේ මම කරලා තියෙනවා මට හරි ගිහිල්ලා තියෙනවා කියලා ජීවිතේ යම් අවස්ථාවක මේ හැකි සංඥාව දිනුන ලැබපු කෙනාට මේ වීර්ය පිළිබඳව කියලා දෙන පහසුකමක් තියෙනවා මේ සිංහලයේ මේ නිසාම දෝ කතාවක් කියනවා අතෙහිල්ලුව කටපලන්න පුළුවන් කියලා. අද අපිට අතක් තියාගෙන කුසීතව හිතියොත් අපිට හම් වෙන්නේ නැහැ කටපුරා මොනක් අකන්න. මෙන්න මේ ඒ කුසීතකම සහ ඊට ලැබෙන ආදීනව. වීර්යවන්තකම සහ ඊට ලැබෙන ආනිසංස කියන මේ දෙක මේ ආර්ථික ශේෂ්ත්‍රයට, දේශපාලන ශේෂ්ත්‍රයට, සමාජික ශේෂ්ත්‍රයට වඩා හොඳට තේරෙනවා ආගමානුකූල වැඩ පිළිවෙලකදී එයිනුත් ප්‍රතිපදාවකට ගියාම සීලයක් ආරක්ෂා කිරීමේදී ප්‍රමාදය අප්‍රමාදය කියන පදේ විස්තර කරන්න ගියාම සමාදන්ව සිල්පද රකින්න කෙනා එහි වටිනාකම දන්නවා. ඒ වෙකනකට හොඳට තේරෙනවා මේ කර්මේ සහ කර්මඵලානුකූලව සිදුවෙන දේ ගියාත්මෙදී මේ ආත්මයට බලපානවට වඩා මේ ජීවිතේම බලපාන ගතියක් තියෙනවා ditta ධම්ම වශයෙන්. ආනේ ditta ධම්ම වශයෙන් බලන කෙනා විශේෂයෙන්ම මම නැවතත් කියනවා බලන කෙනා. ඒ බලන කැමැති කෙනා වීර්ය ගුණ දන්නවා. කම්මැලිකම රෙතින ආදී ආදීන වලට වඩා වීර්ය ගුණ දන්න කෙනෙක්. අන්න එවැනි පුද්ගලයෙකුට පමණමයි ආර්ථිකවත් දිනලා දේශපාලනයේ වශයෙන් යම් කිසි ළඟාවීම ඇති කරන සමාජික වශයෙන් කලලක් මේ ඇති කරගන්න නැතුව ගිය කෙනාටමයි මේ සීලය තියෙන්නේ එහෙමද කවුරුත් පටවලා කවුරුත්ගේ බලපෑමකින් කරන්න බෑ. මෙන්න මේ විදිහට මේ තමන්ගේ ආර්ථික සමාජික දේශපාලන ජීවිතයේ සම්තනකට ඇවිල්ලා සීලයකටත් පිටපු කෙනාටමයි සමාජය තියෙන්නේ. විද්‍යවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා හරුවත් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රතිපදාවේ ඉදිරියට යනකොට මොකද ඉදිරියට යනවා කියලා කියන්නේ? දන් දෙමින් ආගමික වස්පතාවක් කරගෙන අපි පටන් ගත්ත මේ ආගමික ජීවිතේ යම් වෙලාවක අපිට වැටහුණා නම් අපි මේකට වීරවන්ත වෙන්න ඕන ප්‍රමාද වෙන්න ඕන අපි සීලක පිළිපදන්න ඕන සීල තුන දන් දෙන්න ඕනේ කිය. ඒකට ඊයේ සීල ප්‍රතිපදාව ලං කරගත්තා නම් ඊට පස්සේ සීල ප්‍රතිපදාව අදි සීල ප්‍රතිපදාවක් බවට පත් කරගන්න නිතරම ඉදිරියට බලනවා නම් ඒ පුද්ගලයා එතනින් නැතර නොවි අර සමාධි ශික්ෂාවට චිත්ත භාවනාවට අධිචිත්ත භාවනාවට යොමු වෙනවා කියන එක ඒ පුද්ගලගේ ගුණයක් නෙවෙයි. ඒ සරුවචනාංශයේ ගුණයකොත් මේ ධර්ම නියාමයක්. අනිවාර්යයෙන්ම ඒ සමාධියට ලක් වෙනවා. සමාධි ප්‍රයත්න කරනවා. හරියන්න පුළුවන් නෝ හරියන්න පුළුවන්. නමුත් නැවත නැවතත් අත නෑර වීර්යවන්තව මේ සමාධි ප්‍රයත්න කරන කෙනා කිමුත් ඉදිරියට ගිහිල්ලා මේ සමාධියමුත් නියම බුදුරජාණන් වහන්සේ පණිවිඩේ නෑ. නියම පණිවිඩේ ගන්න නම් බැරි වුණත් පුළුවන් වුණත් අපි විපස්සනා කරන්න ඕන. විපස්සනා භාවනාවට එදින්න ඕනේ කියන මට්ටමට මේ වීර්ය කුළු ගන්නවාගෙන අහලා හිතලා බලලා ක්‍රියාවත් කරලා යම් පණිවිඩයක් අස්පනා පිට ලැබලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඕනේ මෙහෙම පණිවිඩ හැමෝටම ගැලපෙන්නේ ඒක නිසා හිතන්නේ නරකයි මේක හැමෝත් එක්ක හදා බෙදාගෙන කන්න පුළුවන් කෙප කෑමක් කියලා. දෙන්න පුළුවන් නම් ඇත්තටම මහා කරුණාවෙන් නම් දෙන්න වටිනවා දෙන්න පුළුවන් කියලා හිතන. ප්‍රඥාව පොඩ්ඩක් යොමු කරලා බලන්න අපි මේ සීලක පිළිතලා අපි සමාධියක ඉඳලා මේ විපස්සනාවට යන්න ආපු ගමනේදී මොන්න තරම් දුෂ්කර රාශියක් පසු කරමේ භයානක සංදිස්ථාන රාශියක් පසු කරමේ අපි විසින් පුද්ගලිකව ගන්නාද මේ අනතුරුදායක තීන්දුව රාශියකින් තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එවැනි தත්වයක් හැම කෙනාටම එයි මුළු ලෝකෙම බෞද්ධ වෙයි මුළු ලෝකෙම දවසක නිවන් මේ විපස්සනා කරයි හරියයි කියලා හීනකින්වත් හිතන්න හිතෙන්නේ ඒ තරමටම මේක දුර්ලභයි. ඒක නිසා අපට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ විදිහට සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා වශයෙන් කටයුතු කරනකොට මේ තමන්ගේ මේ ඉදිරි ගමන ඒ වගේ ලාමක වැඩ හිතලා මේ හැම කෙනාටම මේක හදා බෙදා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපේ වැඩ බාධා කෙරුවොත් වෙන්නේ අපේ වීර්යයේ දිනු වීමත් දිනු භාවයටපත් වීමත් බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ලෝකයේත් එක්ක ප්‍රධාන මහා කරුණාවෙන් කටයුතු කරුණාවෙන් කටයුතු කළ යුතුයි ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි ආනේ මේ දෙක තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් ගාක් වෙලාට තමයි ආධ්‍යාත්මික ජීවිතය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ. ඒ බොහොම ලස්සනට සඳහන් කරලා තියෙනවා මේ සරුවචන් වහන්සේ ඒ විනය පිටක පටන් ගන්න තැන භගවා වේරංජායන් විහෙරති භගවා නලේරු කුචිමන්ද මූලේ කියලා බුදුරජාණන් වහන්සේ නේරංජාවේ නලේරු නම් යකෙක් වැඩ ඉන්නා වූ මුරක ගහක් ආශ්‍රය කරගෙන ඉන්නා සමයේ කියලා වචනයක් කියවිලා තිනවා ඒකෙදි දානේ කතා කරනකොට ඊට පස්සේ ආර්යයන් මේ මේ අටකටාරණ වහන්සේලා විස්තර කරනවා ඇයි මේ තැන් දෙකක් සඳහන් කරන්නේ එකක් තමයි වේරංජාව නම් වූ ජනපදයේ ආශ්‍රය කරගෙන හිටියා නලේරු පුචිමන්ද මූලේ කියලා කියන්නේ ඒ වනයක ගහක් ආශ්‍රය කරගෙන හිටියා. මේ දෙක මොකද්ද කියලා. ඒකදී සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ මහා කරුණාව පහළ වුණාට පස්සේ පින්නපාත පාත්‍රය යන ගමට යනවා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඒක කරන්නේ මහා කරුණාවයි. ඊට පස්සේ මහා ප්‍රඥාව අවශ්‍ය නිසා හැන්දවරු පින්නපාතින් වැළකීලා සෙනගින් වෙන් වෙලා නැවත ආරණ්‍යයට එනවා. සරුවච්චනාතේ සර්වඥතාඥානෙ ලැබුවට පස්සේ දවසම මහා කරුණාට යෙදෙන්නේ නැහැ. ඒ වගේම දවසම මහා ප්‍රඥාවට යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වේරංජාව කියලා කියන්නේ මහා කරුණාවෙන් ඉදිරියට යන ගමනක් නලීරු පුචිමන්ද මූලයේ කියලා කියන්නේ මහා ප්‍රඥාවෙන් ආපස්සට එන ගමනක්. වේරංජාව කියලා කියන්නේ ජනපද ජනවාසීන් හොයාගෙන ඉදිරියට යන ගමනක්. නලීරු පුචිමන්ද මූලයේ කියලා කියන්නේ විජන වාසය හොයාගෙන ජනයාගෙන් ගැලවිලා Taman ඉන්න තැනට එන ගමනක් කියලා පද අඩු ගානේ හත අටකින් විස්තර කරලා දීලා තියෙනවා මේ දෙක ආශ්‍රය කිරීමේ වටනාකම. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා පැත්තට යනකොට මේ කුසීත ගම ඒකට ඇති ප්‍රතිපත්ත ධර්ම ප්‍රතිපක්ෂ ධර්මයේ වෙන වීරියක් ගැන කල්පනා කරලා බලනකොට පුදුමාකාර විදිහට වැටෙන දෙයක් තමයි මේ සර්වචනාංශයේ දේශනා කරලද මේ ගැඹුරු කොටස් සමහරලාට මේවට කියනවා නිබ්බාන පරිසංයුක්ත දේශනා කියලා. නිවනම අරමුණු කරගන්න. වෙන විදිහෙන් කියනවා නම් දුක්ඛ සත්‍ය සමුදය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම ආශ්‍රය කරගත්ත. සීල සමාධි ප්‍රඥා කියන තුනම ආශ්‍රය කරගත්ත. යම් සූත්‍ර කොටසක් තියෙනවනම් ඒක පුදු කෙනාට රුචිත් නැහැ. ඒක ගැඹුරුයි කියලා පැත්තකට කරනවා. ශාසනය නැති වෙනකොට ඉස්සල්ලාම නැති වෙන්න ඕන කොටා කියලා කියනවා. මේ නිබ්බාන පරිසංවිත දේශනයි කියලා. මොකද ඒවා කියනකොට හුඟ දෙනෙක් කියන්නේ ඒවා ගැඹුරුයි. ඒවා මේ කිසිදා කටයුතු කරන නිසා අපිට තේරුම් කරගන්න අමාරුයි. අපිට කියනවා නම් කියන්නේ ජාතක කතාවක්. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා කතාවල් කියන්නේ බුදු වුණාට පස්සේ කියපු බණ කියන්නේ පයිසයි. ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වේ ලෝකයාගේ තියෙන මේ කාර්ය බහුල භාවයත් අර ආර්ථික දේශපාලන සමාජික වශයෙන්වත් Tamange දැනකට එන්න බැරි තත්ත්වයක් ප්‍රසිද්ධ වැඩි ගණයක් කියන්නේ 100ට වැඩි ගණනක් ඒ නිසා එවැනි ඇත්තන්ට මේ වගේ ගැඹුරු ධර්ම සාය තේරුම් කරගන්න බෑයි කියන එක ඒ ධර්ම ආශ්‍රය කරන ඇත්තෝ හොඳට තේරුම් අරගෙන තියෙනවා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න නැතුව මේ ගැඹුරු ධර්ම අරහත්ත්වොත් එක්ක සමසේ බෙදා ගන්නට හෝ ඒ අත්තන්ට මේක තේරෙන්නේ නැත්නම් මොකද එහෙම නැත්නම් මමත් ඒ අත්තෝ ළඟට ගිහිල්ලා මේක කියලා දෙන්න ඕනේ කියලා මට්ටමට වැටුණොත් ඇති වෙන භයානකම නිසා Tamange ගමනට වෙන තියෙන බාධා මතක් කරන්නයි මම මේ වචන සුවල්පෙ මෙතන එකතු කරේ. ඒක නිසා Tamange භාවනාව යම් ප්‍රමාණයකට පෙළ ගැහිලා එනවනම් ආධ්‍යාත්ම ජීවිතේ පෙළ ගැහිලා එනවනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් වැඩි වෙලා එනවනම් හොඳට ඒකනා තේරුම් අරගන්න ඕනේ සරුවත්තරහාසිගේ ඉදිරි කතා. තව මේ දෙවිදින ගැඹුරු කතා වීර්යවන්තයින් පමණයි. ඒක නිසා කුසීත ඇත්තන්ට නෙවෙයි. කුසීත ඇත්තන්ට වෙනම කතා තියෙනවා. ඒ නිසා අධිකට යනවා ආගමික වශයෙන් ඒ කටයුතු යනවා. ඒක පිළිබඳව අපි කලබල වුණත් නැතත් ඒක කෙරෙයි. අපෙන් කෙරෙන තියෙන වැඩේ තමයි මෙහෙම හරියන ගතියක් පේන තියෙනවනේ. අපි ඒවට කුසීත දේවල් වලට නැත්නම් සාමාන්‍ය ආගමනු කටයුතු වලට යොදන කාලේ වෙනයි මේ තමන්ගේ වැඩ පිළිවෙල යොදන කාලේ වෙනයි. එතකොට අර ආර්ථික දේශපාලන වශයෙන් ප්‍රගමණයක් සඳහා යොදන වීර්යයක් එහෙම නෙවෙයි මේ විපස්සනා පැත්තට යනකොට ගැඹුරට යනකොට තියෙනක ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක් වෙන්න ඕනේ ඒකට වෙන පැත්තෙන් කියනවා නම් වීර්ය නොයලා නිකන් ඉන්න ඕනේ විපස්සනාවට යනකොට ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාවයි ඒ නොකර සිටීමේ හැකියාව ඒ කුසීතකමකට යාදීමක් කුසීතකමකට පොහොර දැමීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ එතෙන්ට එනකොට ඒ ධර්මතාවය හැටි එහෙම තමයි. ඒක නිසා අර සරුවචනාංශයේ දේශනා කරපු සූත්‍ර දෙකක් අපි අර මුල් නිවර ධර්ම සම්බන්ධ කරනකොට ඉදිරිපත් කරගත්තා කුසීතකම කුසීතකම වශයෙන් තේරුම් ගැනීමේ වටිනාකම. කුසීතකම කුසීතකම වශයෙන් තේරුම් ගැනීම තමයි මේ අපි ඔය දැන් ඉදිරිපත් කරගන්න හදන ඉතාම ගැඹුරු ධර්ම වලට ගැඹුරු සන්දර්භයට විවේකීව හිත යොදන්න අපිට උදව් කරන්නේ. කුසීතකම කුසීතකම වශයෙන් හඳුනා ගැනීම ඉතාමත්ම සත්පුරුෂ වැඩ. ඒ වගේම මේ අනික නීවර ධර්මත් එක්ක බලනකොට උගාත්ම අමාරු දෙයක්. මොකද මේක මෝහයත් එක්කයි වැඩ කරන්නේ, අසත්‍යයත් එක්කයි වැඩ කරන්නේ, අසම්පජඤ්ඤයත් එක්කයි වැඩ කරන්නේ, ප්‍රමාදයත් එක්කයි වැඩ කරන්නේ. ඒක නිසා බොහෝ විට මේ සඳහා කුසීතකම ගැන කතා කරනකොට උනාට පස්සේ පිළියන්නේ නැහැ මේකට. නින්දර ගියාට පස්සේ ආයෙ විරි ආරම්භයක් නැහැ. ආයෙ අප්‍රමාදයක් නැහැ. ආයෙ සතියක් නැහැ. ඒක නිසා නින්දට යන්න කලින් තමයි මේ බණ අහන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, පිළියම් යොදන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේ වැඩිහිටි අධ්‍යාපනය ගැන කතා කරනකොට කියනවා බීමත්කම පිළිබඳව බණ කියන්න යන්න එපයි කියනවා බීවට පස්සේ. ඒක කියන්නේ කියන බිල නැති වෙලාව. කිව්වට වැඩක් නැහැ. ඒ වගේ තමයි මේ කුසීතකම ඇති වුණාට පස්සේ අපේ වීර්යව සතියවත් එහෙම නැත්නම් අප්‍රමාදේව ඉන්න මොනම ධර්මයක් අත්තර කරන්නේ ඒ ධර්මතම අර සේරම ගුණ නරක පැත්තට වැටිලා අපි මේ අසුචි වැඩිච්ච අසුචි පණියක් වගේ ගොමට වැඩිචි ගොම කුරුමිනියෙක් වාගේ අර කුසීතකමේ නිමග්න වෙන්න පටන් අරගන්නවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ විපස්සනාවේ තියෙන ප්‍රධාන ගුණයක් මේ කුසීතකමේ පෙන්නනවා. මොකද්ද? අමාරුවට වැටෙන්න ඉස්සෙල්ලා පණින්න පෙර සිතා බලන කියන විදිහට දැනගෙන තිබීමම වැදගත්. ඒකමයි ඔය කියන්නේ කුසීතකම කුසීත වශකම වශයෙන් දැන ගැනීමමයි කුසීතකමට උත්තරේ. ඔය කාමච්ඡන්දේ කියනකොට ඕක ඇත්තටම කැපී පෙන්නේ ඒ වගේම ව්‍යාපාදේ ගැන කතා කරනකොට ඔච්චරම කැපී පෙන්නේ නමුත් මේ දෙකටම වැඩි හොඳට කැපිට පේනවා කුසීතකම කතා කරනවා නම් කුසීතකමෙන් ගොඩේ ඉන්න නම් කවදා හෝ කුසීතකම තියෙනකොට දැනගෙන කියනවා ඒ කියන්නේ නිදි ගියාට පස්සේ ඒකට සතුටක් වෙනවා කියන එක නෙවෙයි කුසීතකම නැගගෙන එනකොටම ඒ මතුවෙන ලක්ෂණත් එක්කම දරගන්න ඕනේ මේකෙදි එක චිත්තක්ෂණයක් අපි සංඥාවක් පහල කරගත්තොත් මේ කුසීසුකමට yaadෙන ඊට පස්සේ චිත්තක්ෂණේ ආයෙ කතා කරන්න යන්න බෑ ඒක හොදලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නිසා පුදුමාකාර ඒක පෙළ ගැහිගෙන එනකොට තියෙන ලක්ෂණ හතුරෙක් විදියට නෙවෙයි. නොදකින් නොපතන් කියන හැඟීමෙන් නෙවෙයි. ඒ ලක්ෂණ පිළිබඳව හොඳට දැනගත්තොත් ඊට පස්සේ ඉතින් ඒකම තමයි කුසීතකම නැති කරන්න තියෙන ප්‍රධානම සංඥාව. ඒක නිසා සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති. තීනේ සහ මිද්දේ කියලා කියන්නේ මේ නිදිමතට පෙරහුරුව. මිද්දේ කියලා කියනවා මිදිච්ච ගතිය. මිදෙනවයි කියලා කියන්නේ අපි බටර් ටිකක් අරගෙන අයිස් පිට් එක දාලා තිබ්බොත් ඒක හොඳටම ගලක් වගේ වෙනවා. මිදෙනවා. ඒ මිදිච්ච බටර් පාන් පෙට් එක ගන්න බෑ. ඒක රත් කරන්න ඕනේ, මෙලෙක් කරන්න ඕනේ ගන්නට. ඒ නිසා අපේ හිතෙත් එන ওই වගේ කිසිම කර්මන්‍යතාවයකට යන්න බැරුව සීත වෙලා මිදිච්ච ගතියකට එනවා. ඒක මිද්දේ කියලා කියනවා. තීනේ කියලා කියන්නේ හිතේ ඇකිලිය ගන්නා ස්වરૂපයක්. ලීන කියන වචනේත් පාවිච්චි කරනවා මේ තීර කියන වචනත් එක්කම. ඒකේ තියෙන කර්මන්නේ ගැටි අඩු වෙලා ඒක ආකර්ෂයට යන ඇකිලෙන ගැටියක් කරනවා. ඊට පස්සේ මිදෙනවා. මිදුණට පස්සේ තමයි නිදිමත එන්නේ. ඒ නිසා නිින්දට ඉස්සරහින් තියෙන ලකුණු දෙකක් තමයි මේ කීනේ සහ මිද්දේ. ඒක නිසා ඒ පිළිබඳව කල්ැතුව දැනගෙන ඉඳීමයි නම් උත්තරේ මෙන්න මේ ලකුණු දෙක අවබෝධ කිරීම බොහෝමත්ම වැදගත් වෙනවා. ඊගාවට කියනවා අසන්තං වාච්ඡත්තං සීන මිද්දං නත්ති මේ අච්ඡත්තං සීන මිද්දෝති පදානා යම් වෙලාවක අපි ගන්නවා නම් දැන් මගේ හිත අරමුණට මූණට මූණ දාලා කියනවා මම දැන් අරමුණ ආස්වාද ප්‍රසාර වශයෙන් හෝ ඉන්දියල හැකියම් වශයෙන් හෝ වම දකුණ වශයෙන් හෝ මම දැන් මෙනෙහි කරමින් ඉන්නවයි කියලා මෙන්න මේක දැනගත්ත වෙලාවේදී මගේ හිතේ දැන් තීනේ නැහැ මිද්දේ නැහැ මම අරමුණට මූණට දාලා තියා මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා. අරමුණේ ලොකු ඒ වගේම හිතේ ලොකු ප්‍රබුද්ධ භාවයක් තියෙනවා. හිතත් අරමුණක් දෙක අතර මැද මොනම අතුරු බාධාවක්වත් නැහැ. මීදුම් බාල වගේවත් නැහැ, දූවිලියෙත් නැහැ. මුදුරට පේනවා කියලා දැනගත්තා නම් මෙන්න මේ දැන ගැනීමම වීර්ය වැඩිවීමක් වාටපත් වෙනවා. ඉති ලොකු ප්‍රීතියක් පහළ වෙන්නේ ඉති වෙනවා. ප්‍රධාන නීවරණයක් දැන්නේ නැහැ කියලා. මේක ඉස්සෙල්ලා ආධුනික යෝගාවචරයා අත්පින්දින් දිස තියෙනවා නමුත් දන්නේ නැහැ. පහු වෙනකොට පහු වෙනකොට තමයි තේරුම් අරගන්නේ දැන් පසුගිය ආස්වාද ප්‍රසවාස 10 15ම මට හොඳට පිනිපිනි තිබුණා. දැනුත් ප්‍රසවාසය සිද්ධ වෙනවා මට ඒක හොඳට පේනවා. තව ඉස්සරහටත් ආස්වාද ප්‍රසවාස 10ක් 15ක් යනකම් මගේ හිත වැඩෙන එකක් නැහැ කියලා ලොකු විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒ විශ්වාසයක් එනකොට ඒ මතුවෙලා දැන් මේ මෙනෙහි කරමින් ඉන්න ප්‍රසවාසයේ හොඳට තේරෙනවා. මෙන්න මේක මේ තීන මිද්දේ නැති කර්මන්නේ හිතක අවස්ථාවක් කියලා මෙහෙම අවස්ථාවක් හම්බෙන්න බොහෝම කලාතුරකින් තීන මිද්දට එහෙම යට වුණා නම් මේ වගේ කලෙලියක් නැහැ. මේ වගේ විවිධ දැකීමක් නැහැ. මේ වගේ හිතට විශ්වාසයක් එන්නේ නැහැ. ඒ නිසා මේ වාගේ අරමුණ අපි කියනවා එතනදී පැහැදිලිව ප්‍රසවාසයක් ප්‍රසවාසයේ ලක්ෂණ දකින්නකොට එහි වඩා විස්තර ස්වභාවික ලක්ෂණ දහස් මනස්කාරයේ නැංවෙන විදිහට සවිස්තර හොඳට බලන්න පටන් අරගත්තොත් අර වීර්ය දෙගුණ තිගුණ වෙලා අර බටර් කෑල්ල හොඳට උණුනා වගේ අරමුණත් වේග වෙලා ක්‍රියාවත් වෙලා හිතත් වේග වෙලා ක්‍රියාවත් වෙලා මේ දෙක අතර තව සමීපස්ත භාගයක් එන්න පටන් ගන්නවා. මේ දේ මේ විදිහට අගය කරන්න දන්නේ නැතිනම් සමහර විටක ඔවිදින් දැන් ඉතින් හැකිලිම මේ ප්‍රසවාසයේ පේනවා තමයි ඉතින් ඕකකින් ඕක මහ දෙයක් අවක පොඩි දෙකේ දරුවෝ දෙකේ පන්ති ළමයින්ට බලත හැකිනේ. ඕක ඇති ප්‍රශ්නේ නෑ මොකෝ ඕක හම්බුනා කියලා කාටද රජකම හම්බෙලා තියෙන්නේ කාටද සල්ලි හම්බෙලා තියෙන්නේ ඔය ප්‍රසවාසය දැක්කට කමක් නෑ කියලා ඕනේ තරම් ඒක පුංචි කරලා සලකන්න කෙලස් පහළ වෙන්න පුළුවන් නමුත් අන්න එහෙම ඉඳ දෙන්න තෝ මගේ හිතේ තියෙන මිදේ නැතිකමයි කියන්නේ මේ මේ හිතේ ප්‍රකට භාවය කියන්නේ කියලා දැනගන්න පුළුවන් නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන අරමුණේ මෙතුවා කල් නොදැක්ක සවිස්තරවලට දහස් මනසිකාට ඒකවදවන්න පුළුවන් ඒ වගේම තමයි අර අපි කලින් කියාපු තාලට ඇති වේගනේ එන්නා වූ තීන මිද්දේ දකින්නකොට යථාච අනුපන්නස්ස තීන මිද්දස්ස උපාදෝ හෝති තංච පජානාති මේකනම් සාමාන්‍ය යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ ආධුනික යෝගාවචරයට උගාවක්ම වසන් වෙලා තියෙන අවස්ථාවක්. මේක හරියට කියනවා නම් අපි කලින් ගත්ත මේ නිදර්ශනano කියනකොට අදුක්කම සුඛ වේදනාව අල්ලනවා වගේ වැඩක්. ඒ මොකද නැතිව පැවතිච්ච නැත්නම් හොඳට ප්‍රභාස්වරව පැවතිච්ච ආලෝකයෙන් පැවතිච්ච හිතකට තීන මිදේ එන අවස්ථාව. ඊටම මායාකාරී. ඊටම අන්ධකාරණයි. ඊටම අන්ධ භූතයි. ආ මේ වෙලාව දැනගන්න නම් මේ තිස්ලා කීප වතාවක් නින්දට වැටිලා ලැජ්ජාවටපත් වෙලා ප්‍රමාදයට වැටිලා දඬුවම් වෙලා සංවේග පහළ වෙලා තියෙනවා. ආයෙම පහළ වෙලා තියෙන කෙනාට මේ අරමුණේ ලීන භාවය කියන එකක් ඇති වෙනවා. අරමුණ පේනවා, උන්නේ කමක් නැහැ, ඕක ඇති දෙයක් නැහැ කියලා ඒ Tamanට හම්බෙච්ච මේ ක්ෂණ සම්පත්‍ය පුංචි කළ සලකන වෙලාවක් එනවා. ආනීකින් තමයි පටන් අරගන්නේ අරමුණ මෙනෙහි කිරීම තමයි පල්ල මෙනෙහි නොකිරීම තමයි එතකොට ඇති වෙන පළවෙනිම ලකුණ. ඕක දැන් මෙනෙහි කරත් එකයි නැතත් එකයි දෙකම ඉතින් පේනවනේ කියලා මෙනෙහි කිරීම නතර වෙනවා. නතර වෙලා කය ටිකක් සහැල්ලු කරනවා. සහැල්ලුකොල ඉබේ තේරෙන දේන කියලා බලාගෙන ඉන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක අර දීන භාවයේ අප්‍රකට භාවයේ වැඩි වෙලා හිත ගල් වෙන මිදෙන නිදිමතට වැටෙනවා. ඒක නිසා අරමුණ මෙනෙහි කිරීමට දැන් ඕනේ නැහැ. මට කොහොමදක් දැන් අරමුණ පේනවා. ආදී වශයෙන් විශ්වාසය ඇති වෙන වෙලාවල් වල යෝගාවචරයා ආධුනික යෝගාවචරය නම් මේ හිත කරන යෝජනාවට එක සැරේම ඡන්ද දෙනවා. නමුත් දක්ෂ යෝගාවචරය නැත්තම් සංවේද ඥාන පහල කරගත්ත මීට කලින් මේ වැඩේට වෙලා නිින්දට අහු වෙලා ආධිනාව විදපු කෙනෙක් නම් ඒ අරමුණේ ප්‍රකට භාවය නැත්තම් මෙනෙහි කරත් නැත පේනවා නැතත් පේනවා කියන මේ භාවය දකිනකොට ඒ හිත යෝජනාව කරපු පමණින්ම මෙනෙහි කිරීම නැත කරන්න යන්නේ තව ටිකක් වෙලා පුළුවන් ද බලන්න ඕනේ මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න. එහෙම මෙනෙහි කිරීම නතර කිරීම තමයි චීන විද්‍යාවේ පල්ල වෙන්නින්ම පිළිගැනීම. ඒකට අපි පස්සේ තව ටිකක් ඔක විස්තර සහිත වෙනවා. මෙතනදී මතක තියාගන්න ඕනේ නූපන් චීන විද්‍යාව ඇතිවීගෙන එනකොට දැකීම නම් එක වැඩේ වෙන්නේ එක සැරේ වෙන්නේ මේක පියවර හතරකින් පහකින් නැගලා එන්නේ. ඉස්සල්ලාම වෙන දේ තමයි මෙනෙහි කිරීම නතර වෙනවා. ඊට පස්සේ අරමුණ පෙනුනට අරමුණ තියෙන සාධරකම නැති වෙනවා. සාධකම නැති වෙලා තමන්ගේ ඉරියව්ව වැක්කෙල්ලා යනවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා අර උජුක උඩුකයේ යත්තා වූ ඍජු භාවය දැන් ටිකක් අඩු බව වැටහෙනවා. ඒකට කමක් නැහැ කියන පත් වෙනපත් වෙනවා. නැත්නම් අපි සංඥාමේ වශයෙන් ඒ ඇතිවෙච්ච පසුබෑම අගය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ওই කියන විදිහට ලීන භාවයක් කුසීත භාවයක් නිදිච්ච භාවයක් කියලා කුසීත භාවයට ගිහලා අන්තිමට සම්පූර්ණ වැටෙන මට්ටමට අරමුණේ නෙවෙයි පරියන්කෙන් වැටෙන මට්ටමට යනවා. ඒක නිසා නැති තීර මිද්‍යක් ඇති වෙගෙන එනවා දකින්න නම් ඒක කවදාකවත් භාවනා නොකර මේකටපත් නොවේ නම් කවදාකවත් කරන්න බෑ. ඒ මොකද කොච්චර දක්ෂ යෝගාවචරයට උනත් ඒක අවස්ථාවක් එනවා අරමුණ ඉතාමත්ම සියුම් වෙලා. කවදාකවත් නැති විදිහට මෙනෙහි කරන දෙයක් නැති මට්ටමට හොඳ අතරමැදක් නැතුව හිත ඉතාමත්ම විවේක වෙච්ච, නීවරණයන්ගෙන් තොර වෙච්ච පැහැදිලි ඉද ප්‍රදේශයක්. තමන්ට හොඳට තේරෙන මේක භාවනා කරලා ලබාවු දෙයක් කියලා. ආන්නේ දේ ඇති වුණාට පස්සේ අරමුණ නැති නිසා තාම ප්‍රතිභාග නිමිත්තක් වගේ දෙයක් පහළ වෙච්ච නැති නිසා එක්කෝ හිත අධික චින්තනයට පහළ වෙනවා මොකද්ද හිතන්නේ මම දැන් මොකද කරන්නේ මට වේතු වැරදිලා සතිය නැති වෙලා සමාධිය නැති වෙලා මම දැන් මේ කොහෙද ඉන්නේ කියලා එක්කෝ හිත සැක හෝ විචිත්ත භාව පහළ කරනවා එහෙම නැත්නම් නින්දට වැටෙනවා ওই දෙක තමයි ඉතින් හැම වෙලේම අන්ත දෙක ඒකට හේතු තියෙනවා. මොකද හේතුව තමන් වැඩ කරන විදිහ ආරමුණ දැන් මේ පේන මට්ටමක නැහැ. ඒ වගේ මේකට අල්ලන්න දෙයක්වත් නැහැ. ගුරුවරයා කියලා තියෙන්නේ ඒ නැති වෙමින් පැවිදිච්ච අරමුණම බලන්න ඉන්නේ කියලා. නමුත් එතන ගියාට පස්සේ හිත කියනවා දැන් අරමුණකුත් නැහැ. මොකද්ද මේ කරන බාහනා? දැන් සතිය තියනවාද? දැන් සමාධිය තියනවාද? ආදි වශයෙන් එක්ක කුකුස් කරලා හිත අධික වේගයට යනවා. එහෙම නැත්නම් ඒක පාට නින්දට වැටෙනවා. ඒ නින්දට වැටෙනකොට බෙල්ල හෙල්ලිලා ගැස්සිලා පාට ආය ටිකෙන් ටිකෙන් ටික ආය සතිමත් වෙනවා. ආය අරමුණ ටිකක් පේනවා. ආයක නොපෙනෙනකොට ආය ගැස්සෙනවා. ආනෝදිතේ ගැස්සෙන ගතිය දක්ෂ යෝගාවචරයට වෙනවා. අදක්ෂ කුසීත යෝගාවචරයට වෙනවා. ආහනේ වෙලාවේදී ඔය කියන්නේ මේ කුසීත භාවයේ සෑහෙන දුරකට මෝරච්ච වෙලාවක්. ආන්නයකට ලකුණු පහල ගෙන්නකොටම මම ඊගාව දවසේ දැනගන්න ඕනේ. නැත්තම් ආයතරයක් අරමුණ මතුවෙලා ඒ අරමුණ තව නොබෝ වේලාවකින් නොපෙනී කියලා මම ආයෙත් මේ ගැස්සන තත්ත්වයටපත් වෙනවා කියලා. ඒ චක්‍ර කරකැවි කරකැවි රළ ගහමින් ගහමින් එන වරින් වර මේ එන දේවල් හොඳට සතියට ලක් කරොත් ඒක ලොකු අභ්‍යාසයක් බාටපත් වෙනවා. ඒක ඇත්තටම උසස් පෙළ විභාග භාගයේ. උසස් අධ්‍යාපන වාග්. මේක කවදාකවත් අසාර්ථක යෝගාවචරින්ට හම් වෙන එකක් නෙවෙයි. උගාවක් සාර්ථක යෝගාවචරින් පමණයි හම් වෙන්නේ. මේකේ නිසා හොඳ කඩයිවක්. ඒ කඩීමේ ගොඩීමේද තියෙන එකම ක්‍රමය තමයි මතුවෙමින් පවතිනා වූ තීන මිද්දේ මතුවෙම පවතිනා වූ තීන මිද්දේ වශයෙන් දැනගැනීම. නැත්නම් තීන මිද්දේ නැති තැනට තීන මිද්දේ හිමීට සිංහලන්න හැටි දැනගැනීම. මේක දැකපු ගම නැති තැනට තීන මිද්දේ එනවා. හිමීට සිංහලන්න බව දැකපු ගමන්ම ඒ තීන මිද්දේ නැතු වෙනවා. ඒ නිසා උපන්නස යථාච uppannassa තීන මිද්දස්ස පහීනම් හෝති සංචපජානාති. යම් විදියකට මේකට සූදානම් වෙලා හිටියේ නැත්නම් අර තීන මිද්දේ ඔටුවට ගේ දුන්නා වාගේ එහිමියාට පැත්තකට වෙන්නන ඔටුව ගේ ඇවිල්ලා පුදිය ගන්නවා. ඉත්තෑගේට කබල්ලා අරින්ගල මුත්තාවල් නොයෙන් කිව්වා වගේ තමන්ගේ යථාචෝට තීන මිද්දේ ඇවිල්ලිවලා ආය මොන්න තාලෙකිවත් ගලවන්න බැරි වෙනවා. ඊට පස්සේ එක්නෝ කොච්චර කෙරුවක්වත් ටිකක් ගිල පුදියන් ගලාවන හොඳයි කියලා අර තීන මිද්දටම ආවඩන්න පුළුවන් තත්යකට එනවා. උගහක් වෙලාට යෝගාචර මේවා සාමාන්‍ය වார்த்தාවට ඇතුල් කරන්නේ නැහැ හිතනවා මේවා ගොඩ ගන්න බැරි වැඩි කියලා. නමුත් මතක තියාගන්න කිසිම කෙනෙක් නැහැ ඔය தত্ত্ব වලට පසු අසු නොවි. ඔය தত্ত্ব ඉක්ම උපැත්තෝ. මෙයත් ඒක දුකක් බව තේරුම් අරගෙන මට නැත්නම් මගේ ආත්මෙට නැත්නම් මෞංකාර දෙයයන් ආන්සේට වක්කක් මෙතන කරන්න දෙයක් නැහැ. ඒ අවශ්‍ය தත්ත්වය ඇති වුණා නම් චීන මිද්ද එනවා. ඒ අවශ්‍ය தත්ත්වය ඇති වුණා කියලා දැන ගැනීමමයි චීන මිද්ද නැති කිරීම කියන එකම ක්‍රමය. ප්‍රසාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම භාවනා කරනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ භාවනාවේදී උන්වහන්සේට මේ පළවෙනි මාර්ග ඥානය ලැබලා තියෙද්දි හොඳ විවේක තැනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔයගේ චීන මිද්දේට වැටෙන්න පටන් ගන්නද ඒ කාලේ ධර්මචනාදීන දෙන බොහෝම සුළු ගෝල පිරිසක් නිතරම වගේ තම තමන්ගේ ගෝලු මේ වෙලාවට මොකද කරන්න කියලා හිතින් හිත පරීක්ෂා කරලා බලනකොට මොකලන් සානසේ කිරා වැටෙනවා සාරිපුත්‍ර ස්වාමී බුදුරජාණන් වහන්සේ තමන් ගන්න කිලියේ ඉඳගෙනම ඉදිරියෙන් මැවි ඉදිරිත ස්වරූපෙට ඉර්ධයක් කරලා මොකලානේ නිදිමතද නැත්තම් ඔබට නිදිමත පහළ වෙලා නේද කියලා වෙන්නේ ඊට පස්සේ ඒක පාරට මොග්ගල්ලාන සාංශරේ ඒක ලැජ්ජාවකොත් පහළලා පිළිගන්න. ඇත්ත ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ හැටියට ඒක කොච්චර රණ්ඩු කරන්න හැදුවත් දිගින් දිගට දිගින් දිගට නිදිමත එනවා කියන්නේ. ඊට පස්සේ සාර්ථක බුද්ධජාන වහන්සේ ඒක වැරද්දක්වත් ඒක නොවිය යුත්තක්වත් නැත්තම් මේ දඬුවම් කරන්න දෙයක්වත් නෙවෙයි විශ්ල කළ දෙනවා මේ වගේ දෙයක් එනකොට පළවෙනිම ප්‍රධානම දේ තමයි මේක පිළිබඳව සංඥා වෙනස් කරන්නේ. මොකද සංඥා වෙනස් කරනවා කියලා කියන්නේ මේ නිදිමත පහළ වෙන නිදිමත පිළිබඳව ආසාවකුත් හිතේ ඇති කරගන්නමයි. ඒ ආසාවට අහිංසක දෙයක් කියලා හිතලා පොඩ්ඩක් හරි ඉඳ දුන්නොත් අන්න අර විදිහට මුත්තා පල්ස්මයන් කියෝ වගේ නිදිමත ඇවිල්ලා සම්පූර්ණ අපේ මානසිකත්වය යට කරනවා. ඒ නිසා උන් පුත්‍ර ඥානස් සඳහන ඉස්සරළම නිදිමත පිළිබඳව තියෙන මේ සංඥාව දුරු කරන්න ඒ මොකද ඒ නිදිමත ප්‍රධාන නිවරණය. ආලෝක සංඥා හරියානං නීයානං. තීන මිද්දං නීයාන වරණ. ඉතින් ආලෝකය ඇති වෙච්ච ආලෝක සංඥාව නම් නිවන් මාර්ගයක්. ආර්යයන් වහන්සේලා මිදෙන තැන. ආහනේක දීන භාවයටපත් වෙලා කුසීත භාවයටපත් වෙච්ච ගමන් ඒ ආර්ය හිතකට අවශ්‍ය කරන මූලික தත්ත්ව නැතුව සම්පූර්ණ මේක මත් වෙලා අපිට ලැබෙච්ච ක්ෂණ සම්පත්තියේ 100%ක්ම වකං කරගන්න. ඒක නිසා උන්වහන්සේ මතක් කළා ඉස්සල්ලාම මේ මට නිදිමත ඇවිල්ලා කියනවා මම මේකට කැමැත්ත නිකමට හරි පහල කෙරුවොත් අනිවාර්යයෙන් මගේ භාවනාව 100%ක් ඉඳින්දට වැටෙනවා. කුසීතකමට අහු වෙනවා කියලා සංඥා වෙනස් කරන්නයි කියන්නේ. ඒ සංඥා වෙනස් කරලා හරියේ නැත්නම් Taman පැරණි කරපු දන්නා වූ ගාතාවක් හෝ කටින් කටපාඩම් කරන්න කියලා කියනවා. හිතින් මතක් කරන්නයි කියලා. කටින් කලින් කටපාඩම් කරපු එකක් හිතින් මතක් කරන්නයි කියලා කියනවා. අන්න ඕක සම්බන්ධයේදී මම අර කලිමුත් කිව්වේ ඒකයි. මේ මෙනෙහි කිරීම නැත කෙරුවට පස්සේ තමයි එය තීන මේ දෙන්නේ. ඒ නිසා මහසි භාවනා ක්‍රමයේ වගේ සුද්ධ විපස්සනාව ගන්නකොට මතක් කරනවා. Tamanට වැටහිගෙන එනවා නම් අරමුණ વિશે හිතේ ලීන භාවයක් අරමුණ વિશે හිත මිදෙන භාවයක් වහාම වෙහෙගේ මෙනෙහි කරන්න පටන් ගන්න ඉන්නේ. අපි ආස්වාද ප්‍රසආස මෙනෙහි කරමින් ඉන්න කෙනෙක් නම් හොඳටම දැනගන්නවා මේ ටිකකට කලින් චිත්තක්ෂණ කීපයකට කලින් මෙනෙහි කිරීම නතර වෙලා. ඒකයි මේ නිදිමත එන්නේ මෙනෙහි කිරීම තියෙන දාකල් නිදිමත එන්නේ නැහැ. ආනේ ටික නවන තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තිබුණා නම් නැවත පටන් අර ගන්නවා මෙනෙහි කරන්න ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කිය. යම් ආකාරයකට මේ ඉඳගෙන ඉන්නවා නම් කරන උපක්‍රමයක් මම මේ නිදර්ශනයක් වශයෙන් මතක් කරන්නේ යම් ආකාරයකට ඒකට හිත මෙලෙක් වෙන ගතියක් කුණු වෙන ගතියක් මේ දියා වෙන ගතියක් නැත්නම් එක ඇතුල් වීමක් තුළ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා කීපතාවක් මෙහෙ කරන්නේ පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා කීපතාවක් මෙහෙ කරන්නේ කියලා එතකොට තර හිත චෝදනා කරනවා ඔහොම හයියෙන් මෙහෙ කරන්න කිව්ව සතිය කැඩිලා යයි කොහොමාගේ මෙනෙහි කරොත් මේ සමාධිය කැඩිලායි කියලා හිත මොකද්ද තර්ක කිරීමක් කරනවා. ඒකේ සීතකමන දෙන ඡන්දයක් විතරයි. ඒ නිසා අපිට මේ වෙලාවේ ඕන කරලා තියෙන්නේ සති සමාධිය නෙවෙයි මේ ඇතිවීමෙන් පවතිනා වූ තීන මිදේ නැති කරගන්න එක නිසා වේගෙන් මෙනෙහි කිරීම තමයි කළ යුත්තේ. අතනදී ඇත්තට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දෙන උපදේශ සඳහන් කරලා තියෙන්නේ කටපාඩම් කරපු දෙයක් මෙනෙහි කරන්න කියලා. මේ මෙනෙහි කරනකොට හිත ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට එහෙම කෙරුවටත් හරියේ නැත්තම් ඒ දේ Tamanට ඇහෙන්න කියන්නේ කියලා කියනවා. මේ උපදේශ සර්වචනාංශයේ දීලා තියෙන සාර්ථක ඒ ස්වාමීන් වහන්සේ තනියම ගල් වෙනක භාවනා කරනවා. හැබැයි මේ වැඩේ සමුහ භාවනා දෙනවා කරන්න යන්න එපා. Taman දින්දි ගියයි කියලා හයියෙන් ගාත කරාව කරන්න යන්න යන්න එපා. එන්න එතන මේ අපි ඉන්න පද මේ තේරුම් ගන්න ඕනේ. ඇත්තට මෙතෙන්දි මතක් කරන්න තියෙනවා තනියම භාවනා කරනවා කියලා කියන්නේ නිදා ගන්නවා කියන එක තමයි. ඒක ඉතින් අහන්න දෙයක් නෑ මොකද මගේ ජීවිතේ මම හොඳටම දන්න දෙයක්. මම පුදුමාකාර ආසයි කොච්චර මට නිින්ද ගියා. පරියන්ක ඉන්නකොට නිදි වැටුණත් මම පිරිසක් ඉස්සරහා ඉන්න මොකද මම දන්නවා ඒකේ අඩු ගානේ ලැජ්ජ වෙලාව හිටි. එහෙම නැතුව තනියම භාවනා කරන්න ගියොත් බොහෝ විට ඔය නිින්දට අහු වෙනවා. ඒක පිළිබඳව මෑත කාලේ හිටපු මුදේවම ස්වාමීන් වහන්සේ තමක් තමක් තමයි ගුරුම ප්‍රසිද්ධලා හිටු වේගුසයාඩෝ කියන ස්වාමීන් වහන්සේ ඒ රටේ ආර්යයන් වහන්සේ විදිහට මේ රහතන් වහන්සේ නමක් විදිහට සලකලා කියනවා උන්වහන්සේ hina වෙනවා උන්වහන්සේ hina වෙනවා ඇඳෙන්න නැගිටපු ගමන් ඒ ඇඳේම කොටේ හේතු කරලා දිච්චේල පටන් ගන්නවා මේ භාවනා කරන්නේ ටික වෙලාවකින් අර කොටේ අතෙන්නම ගිහලා එමීට අර ඇඳට පාත්ලා නිදාගන්න ඉතින් මේ කොටේ හදනකොටම දරගන්න ඕනයි කියලා කියනවා බුද්ධියන්නද මේ ලෑස්ති වෙන්නේ බුදු වෙන්නද කියලා ඒක නිසා නැගිට ඇඳෙන් කොහේ හරි තැනකට ටිකක් පයින් හරි ගිහිල්ලා වෙනස් කෙරුවොත් නම් හිතේ අර මේ කුසීත කටේ නැති වෙලා වීර්යයක් ගන්න තියෙනවා. මෙතනදී කරන්නේ කරුවත් නැතුව තුන්වෙනි උපක්‍රමයේ වශයෙන් හයියෙන් කටපාඩම් කරනවා. හයියෙන් කියන්න පටන් ගන්න කියලා. එහෙම නැත්නම් දැන් මේ අවස්ථා තුනක් පහු කරලා එහෙම නැත්නම් නැගිටලා සක්මන් කරන්න. අතපය අත ගන්නදී කියලා කියනවා. ඉන්න ධන මිදගෙන දැන් මේ තීන මේකේදී සිද්ධ වෙන්නේ නිින්දට යනකොට සිද්ධ වෙන්නේ අපේ හැමේ ප්‍රධාන කරගෙන ගලපු රුධිරය සංසරණ පද්ධතිය හිමීට අභ්‍යන්තරගත වෙන එකයි. හොඳට නිින්ද ගියාට පස්සේ අපේ මධ්‍ය සුසුම්නා නාඩියට කිට්ටු කරන උපකරණ ටික විතරයි වැඩ කරන්නේ. හෘද වස්තුව, වෙනහලු, ඒ වගේ මූලිකාංශ විතරයි වැඩ කරන්නේ. අනිත් ඔක්කොම තාමත් මඩු මේ රුධිර සංසරණයක් ඇති වෙන්නේ. ඒක නිසා අපිට නිින්ද යාගෙන එනකොට අතප්පයක්වත් හොල්ලන්න හිත දෙන්නේ නැහැ. හේමම අපි ගුලි වෙන එකයි සිද්ධ වෙන්නේ. අර නැවත අතගෑමදී සිදු කරන්නේ තමන්ගේම අතපය තමන්ගේ අතපයෙන් පිරිමදිනකොට නැවතත් සුතිර දහරාව ආයෙත් පිට මතු පිට හැමත එන්න පටන් ගන්නවා. එතකොට නිින්ද කැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා අතින් අත අත ගන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒක නම් තනියම කරවත් තමයි හයියෙන් කණෙන් අදින්නේ කියලා. මූණ හොඳට අතගාලා තාමත් නිින්දෙන්නේ නැත්නම් කන් දෙකෙන් අදින්නේ කියලා කියනවා. මොකද ඕකේ තියෙන මහ පුදුමාකාර එක පිළික රහසක් මේ අතින් අත අත ගන්නකොට අපේ අතේ අල්ලේ පුදුමාකාර නිල තොගයක් තියෙනවා. සම්භාහන විද්‍යාවේදී හරිය ලස්සනට පෙන්වන මුළු ඇඟටම අවශ්‍ය කරන නිල ටික අතුල්පතුල් දෙකේ තියෙනවා. අපි සක්මන් භාවනා ගැන කතා කරනකොට කියනවා සක්මනේදී මේ পায় ඒ වැලි පොළවේ වදිනකොට හැම තැනම කිසි කැවෙනවා. මේ කිසි කැවීම නිසා මුළු ඇඟේම ස්නායු පද්ධතිය සහ රුධිර දහන පද්ධතිය පණ ගන්නවා. ඒ වගේම තමයි අපේ අතේ අත්ලේ සම්පූර්ණ ශරීරයේ අපි කියනවනේ යතුරු පුවරුව ස්විච් බෝඩ් එක තියෙනවා. ඕකේ වෙන මොනවා අත ගෑවත් ඒකට ශරීරෙට එක විදිහක සංඥාවක් එනවා. ඒ වගේම තමයි පොඩි දරුවෙක් දරු ගැබේ ඉන්නකොට තියෙන සම්පූර්ණ ස්වරූපේ කණේ තියෙනවා. ඒ දරුවා ඉන්නේ දරු කැපේ ඔළුව පල්ලෙහාට දාගෙන අතපය අකුලගෙන. අන්නේ වගේ තමයි කනේ පල්ලෙහා හරිය තියෙන්නේ ඔක්කොම කන ජීවනාස ඔළුවට අදාළ නීල ටික. ඉහළ හරිය තියෙන්නේ කොණ්ඩලට පෙළ දිගේ ඉහළට යන්නේ. ආන්නේ ටික කන හොඳට අදිනකොට ඒක වෙන්නේ නැති ඉස්කෝල ළමයිට පැවිදි කරනකොට ගුරුවරු අදි. මතු කළ දෙන්න වෙන දිනානේ. හරුවත් යනසත් මතක් කරලා කියනවා හොඳට මූණ අත කාලා හරි කිය නැත්නම් කන් දෙකෙන් හොඳට අදිද්දී. රත් වෙනකන් අත ගන්නයි කියන්නේ. කන්සිලු අත ගන්නයි කියන්නේ. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් සක්මන්ට යන්නේ කියලා කියනවා. සක්මන්ට ගිහලා එහාට මෙහාට ගිහලා පිළිච්ච එකක් හරි කීක සක්මන් කරලා බැරි නම් ඈත තියෙන ආකාශ වස්තු දිහා බලන්නේ කියලා. හඳ දිහා, තරු දිහා රාත්‍රිය කරනවා නම් ඒ ඈත ආකාශ වස්තුවට හිත යොමනකොට හිතේ අර මේ එකලස් කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මේ විදිහට අවස්ථා හතක් පෙන්ලා දෙනවා සංඥා වෙනස් කරන තැන ඉඳලා නිින්ද සම්බන්ධය කඩනවා. යම් ආකාරයකට මේ අවස්ථා හතම ක්‍රියාත්මක කරන නිින්දාවේ නැත්නම් නිින්ද යටපත් කරගන්න බැරි වුණොත් සරුවචනාංශ කියනවා පසුබහින්දී කියලා. මොකද්ද පසුබහින්දා කියලා කියන්නේ තමන් අදිස්ථානයක් ගන්නවා මේ වෙලාවේදී මේ ගන්න ප්‍රයත්නයෙන් අපිට ඒ කියන්නේ හිත නැගිට ගන්න අමාරුයි හිතේ කයේ ඒ තරමටම තැති නින්ද ඇවිල්ලා ඒ නිසාමම මෙපමණ වේලාවකින් නැගිටිනවා නැගිට ගන්නවයි කියලා අදහස අදිස්ථාන කියන්නේ උත්ථාන සංඥාවෙන් කියලා කියන්නේ නැගිටින වේලාව අදිස්ථාන කරලා සින්න සිල්ලාවෙන් ටික වෙලා සැපෙන්නේ කියලා.